ඊළඟ තමයි ස්වාමීන් වහන්සේ ඒක බොහොම පිං එකට අපි අහලා තියෙන ප්‍රශ්න මේ YouTube එකේ සත්‍ය සමාධිය සහ ඒකාග්‍රතාවය අතර වෙනස පහදා දෙන්න. සමාධියයි ඒකාග්‍රතාවය කියලා කියන්නේ එකම චෛතසිකය. ඒකාග්‍රතා චෛතසිකය තමයි සත්‍ය සමාධිය සහ ඒකාග්‍රතාවය. ඔව් ඒකාග්‍රතා සමාධි කියන්නේ දෙකම එකයි. ඒකාග්‍රතා කියන එක තමයි චෛතසිකය. ඒ චෛතසිකය තමයි සමාධි කියලා හඳුන්වන්නේ වර්ධනය වුණු අවස්ථාව. චෛතසිකයක් හැටියට ගන්නකොට අපි ඒකාග්‍රතා චෛතසිකය කියලා කතා කරනවා. ඒෙහි මූල අවස්ථාව. ඒතර ඒකාග්‍රතාවයේ දියුණු වුණාම තමයි ඒකට සමාධියයි කියලා කියන්නේ. සති කියලා කියන්නේ වෙනම චෛතසිකයක්. ඒතකොට සමාධිය සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක්. ඒ කියන්නේ ඒකාග්‍රතාව කියලා කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකය. ඒක කුසලයේත් යෙදෙනවා, අකුසලයේත් යෙදෙනවා, ක්‍රියාවෙත් යෙදෙනවා, විපාකෙත් යෙදෙනවා, හැම සිතකම යෙදෙනවා. හැබැයි සතිය කියලා කියන්නේ කුසල චෛතසිකයක්. එය කුසල් සිත්වල පමණමයි යෙදෙන්නේ. අකුසල් සිතේ යෙදෙන්නෙත් නැහැ. විපාක සිතේ යෙදෙන්නෙත් නැහැ. එතකොට මේ අකුසල් සිතේ යෙදෙන්නේ නැහැ. එතකොට අර විපාක ක්‍රියා ආදී කුසලමය වශයෙන් ඇති වෙනකොට ඒවාෙහි සතිචෛසිකේ ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. නමුත් අකුසල් සිත්වල ඇති වෙන්නේ නැහැ. එතකොට සෝබන සාධාරණ සෝබන සාධාරණ කියලා කියන්නේ කුසල් සිත්වල තමයි කුසල් සිත්වලට සාධාරණව තමයි සතිචෛසික ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒක තමයි වෙනස. එතකොට සතිචෛසිකය කියලා කියන්නේ කුසල චෛසික ඒකග්ගතා චෛසිකය කියලා කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛසික. එය සියලුම සිත්වලට පොදුයි. හැබැයි සතිය අකුසල් සිත්වල කොහොමවත් දෙදෙන්නේ නැහැ.